සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං සාදු සාදු ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා සාදු සාදු සාදු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 ඉමස්මින් සති ඉදං හෝති මස්සුප්පාදා ඉදං uppajjati ඉමස්මින් අසති ඉදං නෝති මස්සු නිරෝධා ඉදං නිරුජ්ජති තී සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගත්තොත් ඒ අනුව අපේ සිතුවිලි නැගෙන විදිහට අපේ සිත සකස් කරගත්තොත් මේ ලෝකයේ තියෙන ලෝභ දේශ මොහ අයින් වෙනකොට ලෝකයේ ඇත්ත తත්වය දකිනකොට නැවත කෙලෙස් නූපදින తත්වයකට අපේ సంతානයපත් වෙනවා. ඉතින් එවැනි තත්වයකටපත් වෙන්න තමයි අපි මේ සියලු කැපකිරීම් කරන්නේ ධර්ම ශ්‍රවණය කරන්නේ ධර්ම දේශනා කරන්නේ භාවනා කරන්නේ සිල් රකින්නේ ඔක්කොම අන්න ඒ වගේ උතුම් තත්වයකට තමන්ගේ సంతානයපත් කරගන්නයි ඒ සඳහා ප්‍රායෝගිකව කළ යුතු වැඩපිළිවෙළවල් පිළිබඳ සාකච්ඡා කරන ධර්මදේශනා මාලාව තමයි නිවන් මඟ කියන ධර්මදේශනා මාලාව. ඉතින් අපි උපරිම උත්සාහ කරන්නේ එකතු වෙලා කතා කරන්න. එහෙම නැතුව ගොඩාක් ධර්ම කරුණු එකතු කරගන්න එක හරිය වටිනවා. ධර්ම කරුණු විතරක් එකතු කරගත්තට හරියන්නේ. මේ දිනවල අපි කතා කර කර ඉන්නේ පටිච්චසමුප්පාද ධර්මය, අංකාවිතරණ විසුද්ධිය. නමුත් හේතුඵල ධර්ම පිළිබඳවයි ඒ පිළිබඳ අපි තෝරගත්තේ කුසලය අකුසලය පිළිබඳ සම්මාදිට්ඨි සූත්‍රයේ තියෙන විදිහට කුසලය අකුසලය කුසල මූලය අකුසල මූලය පිළිබඳව දන්න කෙනා. සම්මාදිට්ඨියටපත් වෙන්නේය සියලු දුක් ගෙවන් කොට මේ මේ භවයේදීම නිවන් දකින්නේය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන කාරණාව පැහැදිලි කරගන්නට තමයි ඊයේ දවසේ ධර්ම දේශනාව ආරම්භු කරේ. අද දවසෙත් ඒ සඳහා එවැනි අරමුණකින් තමයි අපි ධර්ම දේශනාව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉන්නත් මේ මම ඊයේත් මතක් කරා අපි අපි දිහා හැරිලා බලන්න ඕනේ. තමන්ගේ సంతානගත වැඩපිළිවෙල කොයි විදිහටද සිද්ධ වෙන්නේ කියලා ඊටාම නිවැරදිව හැරිලා බලන්න ඕනේ. මම මේ අතන්ට මෙහෙම කියනවා. දැන් මේ මේ ධර්ම කරුණේ සඳහන් වුණා අපි ඊයේත් මතක් කරා යමෙක් කුසලය දනීද යමෙක් අකුසලය දනීද යමෙක් කුසල මූලය දනීද යමෙක් අකුසල මූලය දනීද කියලා. මොනවද කුසල් කියන්නේ? පාණාතිපාතා වේරමණී අදින්නාදානා වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්ප්‍රප්පලාපා දැඩි ලෝභය දැඩි දේශය සහ මිත්‍යා දෘෂ්ටියෙන් වැළකීම දැඩි ලෝභයෙන් වැළකීම දැඩි දේශයෙන් අයින් වීම සහ මිත්‍යා දෘෂ්ටියෙන් වැළකීම කියන ඒවා දස දස කුසල් ගණයට වැටෙනවා. ඒතර මූලිකව අපි ළඟ ඒ කුසල් සංවර්ධනය වෙලා තියෙන්න ඕනේ. මේ කුසල් වලට හේතු වෙන මේ ලෝකයේ කිසිම දෙයක් කිසිම දෙයක් හේතු නැතුව සකස් වෙන්නේ ලෝභය, දේශය, මෝහය හිඳයි මේ කුසල් පැනෙන්නේ. කුසල් පැනෙන්නේ ලෝභය, දේශය, මෝහය හිඳයි. එතකොට අපිට බලා ගන්න වෙනවා ලෝභ, දේශ, මෝහ ඇති වෙනවාද නැද්ද කියලා. හරි? ලෝභ, දේශ, මෝහ ඇති වෙන්න පින්වත්නි ඇයි කියලාත් අපිට බලා ගන්න වෙනවා. ඇත්තටම අපිට මේ ලෝකයේ තියෙන දේවල් පිළිබඳව ලෝභයක් ඇති වෙනවා නම් ඒ ලෝභය ඇති වෙන්නේ ඒ වාගේ මේ ආසන්නයේම තියෙන මේ ළඟ ළඟ තියෙන අනිත්‍ය ස්වභාවය අපේ හිතට වැටහෙන්නේ නැති හින්දායි. ඒ කියන්නේ අනිත්‍ය ලක්ෂණය අනිත්‍ය කියලා කියන්නේ නිට්ටයව තියාගන්න බැරි ස්වභාවය. හරිද? නිට්ටයව වෙනස් වෙන්න දෙන්නේ නැතුව තියාගන්න බැරි ස්වභාවය අපේ හිතට දැනෙන්නේ නැහැ. ආන්ගේ දැනෙන්නේ නැති හින්දා අපිට ඒ වස්තුන් පිළිබඳව හැම වෙලේම වෙනස් වෙනවා නම් යමක්. ඒ ගැන මට ලෝභයක් ඇති වෙද කියන්නේ? හැම වෙලේම වෙනස් වෙනවනම්. හැම වෙලේම යමක් වෙනස් වෙනවා නම් ලෝභයක් ඇති වෙනවද නැද්ද? ඇති වෙන්නේ නෑ හොඳට විශ්වාසද? ඇයි ඉතින් මගේ දරුවා හැම වෙලේම වෙනස් වෙනවනේ. හ්ම් ළමයා කෙරෙහි මට ලෝභයක් තියෙනවද නැද්ද? ළමයා කෙරෙහි මට ලෝභයක් තියෙනවා. හැම වෙලේම වෙනස් වෙනවා. එතකොට බොහෝ හැම වෙලේම වෙනස් වෙන බොහෝ දේවල් ගැන අපිට ලෝභය තියෙනවා. හැම වෙලේම හැම දෙයක්ම වෙනස් වුණත් මට ලොකු ලෝභයක් ඇති වෙන්න හේතුවක් තියෙනවා සමහර දේවල් මේ ලෝකේ වෙනස් වෙන්නේ කාට ඕන විදිහටද කාගේ කැමති විදිහට මං කැමති විදිහට වෙනස් වෙන දේවල් නැද්ද සමහර දේවල් වෙනස් වෙන්නේ මං කැමති විදිහටයි සමහර දේවල් වෙනස් වෙන්නේ මං අකමැති විදිහට මං කැමති විදිහට වෙනස් වෙන දේවල් ගැන අපිට ලෝභය උපදිනවද නැද්ද ඇයි ඔන්න මම කාගේ හරි කාගෙන් හරි හිතකින් කාගෙන් හරි පුද්ගලයෙක්ගෙන් ආදරයක් බලාපොරොත්තු වෙනවා දැන් මුලදී මෙහෙම එකක් නැහැ හරි? දැන් අන්න අරයා වෙනස් වී කියලා දැන් මට ආදරෙන් සලකන්න පටන් ගන්නවා. එතකොට මම කැමති විදිහට වෙනස් වෙලාද නැද්ද? නේද? එතකොට මට ලෝභය උපදිනවද නැද්ද? අර නේද? අහන කැමති විදිහට වෙනස් වෙනවා නම් වෙනස් වීම හොඳයි එහෙනම්. නේද? ලෝභය උපදිනවා. එතකොට කැමති විදිහට වෙනස් වෙන්නේ නැත්තම් දේශය අකමැති විදිහට නම් වෙනස් වෙන්නේ දේශය උපදින නේද අන්නේ කැමති දේ ලෝභය ඉපදිච්ච දේවල් හින්දා ප්‍රාණඝාත කරන්නේ නැද්ද? මගේ අය රැකගන්න ඕනේ කියලා සතු මරනවා. ලෝභය ඉපදිච්ච දේවල් වලට යහපතක් කරන්න ඕනේ කියලා හොරකම් කරනවා. කාමයේ වර්ධව හැසිරෙනවා. ලෝභය ඉපදිච්ච දේවල් හින්දා බොරු කියනවද නැද්ද? බොරු කියනවා. කේලම් කියනවද නැද්ද? පරුස වචන. ඔව් අනිත් අයට පරුස වචන කියලා. එන්න මේ පැත්තේ අවස් බලාගෙනයි කියලා ලෝභය ඉපදිච්ච ඒවා රැකගන්නවා. නේද? එතකොට කේලම් කියලා බිඳවනවා ලෝභේ ලෝභේ හින්දා කේලම් කියලා බිඳවනවා නේද පිටක ලේලි අම්මාගේ පුතා බිඳවනවා පිටක අම්මා ඒරිගෙන් මහත්ය බිඳවනවා නේද මොකද අර මස් ශරීරයකට සහ ආදරය ආදී දේවල් කෙරෙහි තියෙන ලෝභයෙන් හින්දා. එතකොට මෙන්න මේ වගේ ලෝභයෙන් හින්දා විදවනවා. එක පැත්තකින් එක්කෙනෙක් ගැන ලෝභය අනිත් පැත්තෙන් අනිත් කෙනා කෙරෙහි තියෙන තරහ, ද්වේෂය. එතකොට ඒ විතරක් නෙවෙයි පින්වත්නි, මොහේ හින්දාත් ඒ වගේ වැඩ වෙන ඕන තරම්. මොහේ කියන්නේ මෝඩකම, දන්නේ නැතිකම. අපි හිතනවා කවුරු හරි කියනවා මේ පෙට්ටියක් ඇතුලේ තියෙන්නේ හරි වටින දේවල් වගේක් කියලා. අපි නොයේක උපක්‍රම කරනවා මේක ගන්න කියලා ලෝභයක් උපදවාගෙන. හරි? මේක ගන්න ප්‍රාණඝාත කරනවා ආදත්තාදාන කරනවා බලනකොට ඇතුලේ දාලා තියෙන පස්වගයක් පුරවලා තියෙන එකක් ඒක. දන්නේ නැහැ. හරි දන්නේ නැතිකම හින්දා මොනවද තියෙන්නේ කියලා ඇත්ත తත්ත්වය දන්නේ නැතිකම හින්දා අපි මේ ප්‍රාණඝාත ආදී ඔය තුන නැතුව එකක්වත් තියෙනවද බලන්න තව. ඔය තුන නැතුව එකක්වත් නැහැ. එහෙනම් මෙන්න මේ මෝහය හින්දා සිද්ධ වෙන කොටසක් තියෙනවා. මගේ సంతානයේ තියෙන මෝහය හින්දා සිද්ධ වෙන කොටසක් තියෙනවා. අන්න ඒ කොටස තමයි ලෝකයේ ඇත්ත తত্ত্বය දන්නේ නැති හින්දා මගේ තුල උපදින හරිද? එතකොට ඇත්ත తত্ত্বය දැනගත්තාම ලෝභ දේශ මෝහ උපදින්නේ නැහැ. අන්න ඒ ඇත්ත తত্ত্বය මොකක්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අපි මේ ලෝකයේ තියෙන වස්තුන් කෙරෙහි අපේ සිතෙන් දැනෙන්න ඕනේ පින්වත්නි දැනෙන්න ඕනේ ආන්ගේ දැනෙන කොටයි අපිට නිත්‍ය දෙයක් තියෙනවා නම් අන්න ඒ දෙයින් විතරයි මට සැලසීමක් තියෙන්නේ කියලා තේරෙන්නේ. දැන් මෙහෙම හිතනද මේ ලෝකයේ සැප නැද්ද? ජීවත් වෙන මේ ලෝකයේ සැප නැද්ද? නැහැ. කිසිම සැපක් නැහැ. එහෙමද? සැප නැත්නම් ඉතින් අපි මෙහෙම ඉඳීයෑ නේද? ඔක්කොම පැවිදි වෙන්න එපා. හරි. මේ ඇත්තෝ වින්ද උපරිම සැපයක් ගැන හිතන්න පොඩ්ඩක්. ජීවිතේ තමන් කැමතිම කෙනෙක්. කැමතිම තැනකදී හම්බෙච්ච අවස්ථාවක් ගන්න. මුණ ගැහුණා දිසියේ. කොච්චර කොච්චර ලොකු සැපයක් උපදිනවද කියලා හිතන්න. හිතට හරි සතුටක් දැනෙනවද නැද්ද? අවුරුදු ගානකට පස්සේ පුතෙක් ගෙදර ආවා කියලා හිතන්නකො. පිටරට ගිහිය පුතෙක් ගෙදර ආවා. අම්මට කොහොමද? එනකන් එනකන් බලාගෙන ඉන්නේ මොකද දැකීමෙන් උපදනා වූ සැපය විඳින්න බලාගෙන ඉන්නේ දැන්. ආවා. ඇවිල්ලා විනාඩියක් දෙකක් යන ඉතල දුරකථන ඇමතුමක් ගන්නවා කාටදෝ නිකන් පැය ගානක. මේ පුතාගේ දැකීමේ සතුටත් එක්කම අම්මට මොකක්ද දෙන අදහස? මෙයා වෙනස් වෙයිද? නේද? වෙනස් නරක් වෙයිද? මෙහා වෙනස් වෙන්න දෙන්නේ නැතුව තියාගන්න ඕනේ කියලා ඒ වෙලාවේ ඉඳන් උත්සාහ ගන්න ගන්නවද නැද්ද නේද මං අහනවා මේ ලෝකේ අපි ලැබුවා වූ ජීවී හෝ අජීවී සියලු වස්තුවල ඔන්න ඔය කියන රැක ගන්න ඕනේ කියන ලක්ෂණය තියෙනවද නැද්ද බය තියෙනවද නැද්ද මොකද දන්නේ ඇවිදිනකොට පාරේ එහෙම ඇවිදිනකොට දෙපැත්ත බලලා එහෙම පරිස්සමෙන් යන්නේ ඇයි ඉතින් පරිස්සමෙන් යන්නේ මේක කොහරි හැප්පුණොත් ඉවරයි කියන බය තියෙනවා ඒකෙන්ද හරියට පරිස්සම් වෙලා ඉන්න වෙලා තියෙනවා නේද? මේ ශරීරයේ මේ වෙලාවේ නම් තුවාල මොකුත් නැහැ. නේද? තුවාල තිබ්බනම් ඒවා හොඳ වීම සැපයි. හැබැයි තුවාල දැන් මොකුත් නැති වුණාට අපි දුක් විඳිනවා. ඇයි? මේක ආරක්ෂා කරගන්න ඕනේ. මේක වෙනස් වෙනවා කියලා දන්න හින්දා. හැම වෙලෙම පින්වත්නි මේ පංච උපාදානස්කන්ධයේ තියෙනවා අනිත්‍ය ලක්ෂණය. අනිත්‍ය ලක්ෂණය තියෙන හින්දා අනිත්‍ය ලක්ෂණය තියෙන කිසිම දෙයක් අපිට ඕන හැටියට අපේ ළඟට ගත්තොත් එහෙම ඒකෙන් අපිට සැප ලැබුණාට ඒ සැපත් එක්කම පොලාපයින් රබර් බෝලේ වගේ නේද සැපත් එක්කම අනිත් පැත්තෙම සැපත් එක්කම උරුම වෙච්ච යම්කිසි පීඩිත දුකක් තියෙනවද නැද්ද? ඇයි ඒ දුක? අනිත්‍ය ස්වභාවය හින්දා. යමක් අනිත්‍ය නම් යද නිච්ඡං තන් දුක්ඛං. යමක් අනිත්‍ය නම් ඒක දුකමයි. යමක් අනිත්‍ය නම් දුකයි. දැන් සමහරවල් බෙදෙන්න පුළුවන් ඇයි තුවාලය හොඳ වෙනකොට ඉතින් සැපයිනේ. එහෙනම් අනිත්‍ය හින්දා සැපයි කියලා. නේද? තුවාලේ හොඳටම රිදෙන දැන් ගොඩක් දුකයි. චූටක් හොඳ වීගෙන එනකොට ටිකක් සැපයි දැන්. නේද? අර ගිය තරම් දුක නැහැ. හැබැයි මේ සැපත් එක්ක මට තව දුකක් ගොඩ ගහනවා. යන්තම් හොද වෙගෙන එනවා ආයෙ හෘදේ වෙනකොට පැහැවලා තියෙද්ද නැහැ. ආයෙ පැහැවලා තියෙද්ද නැහැ. මේ පීඩනේ හැම වෙලෙම තියෙනවද නැද්ද? පහුවෙන්ද දෙමළ තව ටිකක් හොඳ වෙලා. ඒ වෙනකොට ආයෙ මේක පැහැවයිද නැහැ. ඇයි අපි දන්නවා මේකේ අනිත්‍ය ලක්ෂණේ තියෙනවා කියලා. ඊට පස්සේ ආයෙ මේක ගොඩාක් හොඳ වෙලා යන්තම් තිතක් වගේ දැන් තියෙන්නේ. ඒත් තාම තිතක් තියෙනවනේ අප්පා. නේද? එහෙම වෙයිද නැහැ. හැම වෙලේම අනිත් පැත්ත පෙරලේද අනිත් පැත්ත පෙරලේද අනිත් පැත්ත පෙරලේද කියන බය තියෙනවද නැද්ද? අං සැප වේදනාවේ විපරිණාම දුක්ඛ තියෙනවා කියන්නේ ඒකයි. සැප වේදනාවෙම ඒ දුක තියෙනවා. සැප වේදනාව ලැබීමත් එක්ක මේ දුක තියෙනවා. ඔන්නෝක තේරුම් ගත්ත තේරුම් ගත්තොත් අපේ පින්වත්නි අපි අතුලාන්තයෙන්ම අපිට ලෝභය උපදින එක, දේශය උපදින එක නවතිනවා. ඒ වස්තුන් කෙරෙහි ලෝභය උපදින එක විශේෂයෙන් අධික ලෝභයක් උපදින එක නවතිනවා. මේක හරියටම දැනගත්තොත් ඇයි හැම නිමේෂයකම මේ හැම දෙයක්ම වෙනස් වෙනවා කියලා යම්කිසි කෙනෙක් දැනගත්තොත් එයාට අධික වශයෙන්ම කියන ලෝභය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඒ මදිවට ඒ කියන්නේ මේ මේ ලෝභය උපදින මේ වස්තුවල අනිත්‍ය ලක්ෂණය වගේ මොකද තියෙන්නේ? දුක්ඛ ලක්ෂණය තියෙනවා කියන එක. ඒ වගේම පින්වත්නි මේ ලෝකයේ තියෙන දේවල් අපිට වෙනස් හැම වෙලෙම අනිත්‍ය වුණාට ඒවා මට හිතෙන්න පුළුවන් මට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන් කියලා. නෑ ඊළඟ ලක්ෂණය තමයි මේකේ සිද්ධ වෙන වෙනස් වීම මට ඕන විදිහට සිද්ධ වෙන්නේ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරාට එහෙම වෙන්නේ නැහැ. මගේ පුතා මට ඕන විදිහට වෙනස් වේවා. අනිත්‍ය වේවා. මං කැමති පැත්තට අනිත්‍ය වේවා. හරි. නෑ එහෙම වෙන්නේ නෑ. ඒක එයාටවත් කරන්න පුළුවන්කමක් නැත්තේ නෑ. ආන් ඒක මොන ලක්ෂණයද? අනාත්ම ලක්ෂණය. අනාත්ම ලක්ෂණය. එතකොට මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් හැම නිමේෂයකම අපේ ජීවිතය තුළ තියෙනවා. අන්න ඒ ඒවා පිළිබඳව තමන්ගේ මානසිකාරයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් පිළිබඳ තමන්ගේ මානසිකාරය හේතු කොටගෙන නිවැරදිව තේරුම් නොගැනීම නිසා ලෝභ දේශ මොහ ඇති වෙනවා කිව්වොත් මොකද වෙන්නේ? මොකද කියන්නේ? නේද? එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තෝරගත්තද එතන ලෝභ දේශ මොහ ඇති වෙන්නේ ඇති වෙන්නේ නැහැ. මේ බලන්න දේශේ නැති වෙන හැටි ඔය අනාත්ම ලක්ෂණය හින්දා පින්නත් මේක හරීම ප්‍රකට කාරණාවක්. ඒ වුණාට මම ආයෙ මතක් කරන්න ඕනේ. හරීම ලස්සන කාරණාවක් ඒක. හරිද? කොච්චර ලස්සනද කියලා නේද වටිනාකම කියලා නිම කරන්න බෑ. දවස් ගණන් කිව්වත් මදි කියලා හිතනවා. ඒකද මම ආයෙ කියනවා. ආයෙ කියනවා මේ මෙතෙන්ටම හිත ගන්න කොහොම හරි කියලා. කොහොම හරි මෙතෙන්ට හිත ගන්න කියලා. ඒකට ගොඩක් ප්‍රශ්න විසඳෙනවා සැහැල්ලුවෙන්, ඉතා සැහැල්ලුවෙන්, ඉතා සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්. ඉතින් මේ මොනවද අර මූණ නිකන් අර ඕනේ නැහැ, ඕනේ ඔවා කියන්න ඕනේ නැහැ. නේද? ඔවා කිව්වහම නේද? මේ තරහනම් වෙන්න ඕන තමයි. නේද? හොඳයි. කමන්නේ කොහොම නමුත්. දන්න දෙන්නේ ආයෙ දන්න දෙය කියන්න ඕනේ නැහැ. එපා වෙලා වගේ ඉන්නේ ඉතින් ඔය නේද? බලන්න පින්නත් නේ ලෝකෙත් එක්ක අපි හරියට තරහ වෙනවා. තරහ යනව නෙවෙයි තරහ වෙනවා හරියට තරහ වෙනවා. ඇයි ඒ? ඔය පුටු මේසත් එක්ක තරහ වෙනවා වෙලාවකට. පාරේ තියෙන ගල් එක්ක තරහ වෙනවා. කකුල එහෙම වැදුනහම. මොකද මට කැමති විදිහට නෑ. ස්වාමියා භාර්යාවත් එක්ක තරහ වෙනවා. දරුවෝ දෙමාපියෝ තරහ වෙනවා. මාමල බෑනලා නැන්දමල ලෙල්ල තරහ වෙනවා. ඇයි ඒ? අහවලා මං කැමති විදිහට නෑ මං කැමති විදිහට නෑ මං කැමති විදිහට තමන්ගේ ශරීරයේ තියෙනවද දන්නේ මූණ තියෙන්නේ මං කැමති විදිහට. ඔය හම්බෙලා තියෙන මූණට මං කැමතිද? කණ්ණාඩියෙන් ගිහින් බලපුවම තේරෙනවා කැමැත්ත අකමැත්ත. නේද? ඉතින් මොකද කරන්න වෙලා තියෙන්නේ? හම්බෙච්ච විදිහට තියාගන්න වෙලාද නැද්ද? හම්බෙච්ච විදිහට තියෙන තිබ්බදේ මොකද කරන්නේ? එන වැඩිම තරහ යන්න ඕන කාත් එක්කද? මූණත් එක්ක. මේක මේ පාරේ අරයි යන්නවත් බෑ මේක අරයි යන්න නම් අඳින්න ඕනේ. නේද මේක ඇඳලා හදන්න ඕනේ ලැජ්ජා හැබැයි මේ මූණ පාරේ අරන් අනේ මන් දන්නේ නැහැ මොනව හිතනවද දන්නේ නැහැ අනිත් අය කියලා එහෙම හිතෙනවා අපි. එතකොට ඒ වගේ නම් එතකොට මේ මූණ හැදෙන්නේ මට ඕන විදිහට නෙවෙයි. ඒ වගේම මගේ සිතේ ඇතිවන්නා වූ සිතුවිලි ආදරය, ඊර්ෂියාව, ක්‍රෝධය, වෛරය මං කියන කියන වෙලාවට මං කියන කියන විදිහට හැදෙනවද? මං කියන කියන වෙලාවට මං කියන කියන විදිහට හැදෙනවද? නැහැ. හැදෙන හැදෙන දේ බාර ගන්න වෙලාවද නැද්ද? ඇත්තටම කෙනෙක්ව දැක්කහම මට තරහ මම ගන්නවද මට තරහ එනවද? තරහ යන જાතිය කෙනෙක් නම් මට තරහ එනවා මගෙන් කිසිම අවසරයක් කිසිම පූර්ව දැනුම් දීමක් මොකක්වත් නැතුව. එහෙනම් මෙතන තරහ ගිහිල්ලා මම මොන හරි කරනවා නම් ඒකේ වගකීම මට නෑ. ඒකේ වගකීම මට නෑ. නේද? එහෙනම් ඒක හරියට නිකන් මූණේ දාපු තුවාලයක් වගේ කියලා මම හැමදාම කියනවා. මගේ මූණේ තුවාලයක් දැම්මොත් හේතු හින්දා දාලා. ඒක මං කරගත් එක නෙවෙයි. විතර ගෙඩියක් ආවත් ඒක මං කරගත්ත දෙයක් නෙවෙයි. මට යම් කිසි ආකාරයකින් තරහ ආවනම් ඊර්ෂ්‍යාව ආවනම් ඒකත් මං කරගත් එක නෙවෙයි. ඒක ආපු එකක්. හොඳට පිරික්සලා බලනකොට තේරෙනවා. මගෙන් කිසිම ආරාධනාවක් නැතුව මගෙන් කිසිම අවසරයක් නැතුව මං එපා කියද්දි මං කැමති නෑ කියද්දි සමහර සිතුවිලි අපේ හිතේ එනවද නැද්ද එහෙනම් ඒවා මගේ වැඩ නෙවෙයි ඒවා මගේ වැඩ නෙවෙයි එහෙනම් තරහ අරගෙන මං කාට හරි බයිනවා නම් ඒක මට කරන්න වෙච්ච එකක් කරපු දෙයක් නෙවෙයි කෙරෙන මට්ටමට මාවපත් වුණා කෙරෙන මට්ටමට මාව අපි කියන්නේ ඒක මට ඒක නොකර ඉන්න බැරි වුණා මට මාව පාලනය කරගන්න බැරි වුණා මට මාව ඒක කෙරෙන தත්තෙටපත් වුණා කියලා කියන්නේ. අන්න ඒ ලක්ෂණය අනිත් අයට දාලා බලන්න පොඩ්ඩක්. මම මේ කියන්නේ මේ අනාත්ම සංඥාව මොනතරම් වටිනවද කියලා තේරුම් කරවන්නයි අපි මේ ගැන ගොඩක් කතා කරා නැවත නැවත කතා කරනවා නැවත නැවත කෙනෙකුට තරහ ගිහලා මට බයිනවා. මට දැනෙනවා නම් අතුලාන්ත හැඟීමකින් අවබෝධයෙන්ම දැනෙනවා නම් ඒක එයාගේ වැඩක් නෙවෙයි කියලා. ඒක එයාගේ වැඩක් නෙවෙයි කියලා දැනෙනවා නම් දැන් ඕක කියනකොට එකපාරටම හිතෙන්නේ හාමුදුරන්ට ටිකක් ආරහවලා බැන්න. ඒක එයාගේ වැඩක් නෙවෙයි කියනවා හාමුදුරුවෝ. හාමුදුරන් ටිකක් පිස්සු වගේ නේද? කවුරු හරි අපිට බැන්නාම මම ඒ ඔහොම කියන්න යන්නේ හරි ඒ වුණාට. හරි. කවුරු හරි මට බයිනවා. හරිද? එතකොට අපේ දරුවෙක් ඇවිල්ලා අහනවා අම්මට බැන්න දැන් මොකද කරන්නේ? නෑ එයා කියාගේ වැඩක් නෙවෙයි. නේද? ළමයා ඔළුව නරක කරගන්නවා එතකොට. නමුත් ඇත්තම කියනවනම් ධර්මානුකූලව හොයලා බලනකොට හිතා ගැඹුරින් හොයලා බලන කෙනෙකුට ඒක තේරෙනවද නැද්ද? ආන් ඒක දැනෙනවා තේරෙනවා පින්නත්. ඒක එයා තුල සිද්ධ වෙන සිද්ධියක් මිසක් ඒක එයා කරන වැඩ නෙවෙයි. ඒ ඒ තරහ ඒ ඊර්ෂියාව අපි ඕක ඕක ඕක හොඳට තේරුම් ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවනේ. ඇයි? හොඳට කාට හරි බැනලා අපි ටිකක් වෙලා ගිහිල්ලා කියන්නේ නැද්ද? අපරාධ අපේ හිතම කියන්නේ නැද්ද කවුරු හරි කියලා දීලා නෙමෙයි. අපරාධ මං ඒක කරේ කියලා. අපරාධේ මං ඒ වචන කිව්වේ කියලා කියනවද නැද්ද? එහෙනම් ඒ වෙලාවේ මට සිහිය තිබිලාද? නෑ. දැන් කවුරුත් කියලා දීලා නෙමෙයි මං දැන් කියන අපරාධය ගුණේ අපරාධය කරේ කියලා. එහෙනම් ඒ වෙලාවේ සිහිය තිබිලා නෑ. ඒ වෙලාවේ තමන්ගේ පාලනය තිබිලා නෑ. අන්න හොඳට කල්පනා කරගන්න. එහෙනම් මේ යමක් සිද්ධ වෙන්නේ අන්න එහෙම ඒ ඒ කෙනාට ඕන විදිහට ඒක තේරුම් ගන්න කාගේ දිහා බලලාද? මගේ දිහා බලලා. මගේ සිත දිහා බලලා. එහෙනම් මගේ සිතුවිලි ඒ වගේ නැగి නැగి එනවා නම් මගෙන් අවසරයක් නැතුව ඇවිල්ලා ක්‍රියාත්මක භාවයට එනවා නම් අන්න අහවල් අයගේ සිතුවිලිත් ඒ වගේම තමයි. ආන් එතකොට කවුරු හරි වැරද්දක් කරොත් අපිට මොනව හිතේද නේද කාගේ හරි ඇඟක තුවාලයක් හැදිලා ඉන්නවා දැක්කහම රිදි රිදි ඉන්නවා දැක්කහම රිදෙනවා කියලා දැනනකොට අනේ පව් කියලා හිතන්නේ ඒක එයාගේ වැඩක් නෙවෙයි හින්දා අන්න ඒ වගේ අපිට මේක ගැන අනාත්ම සංඥාවෙන් බැලුවොත් ඒක එයාට කරගන්න දෙයක් නැතුව සිද්ධ වෙච්ච දෙයක් බව එයාට කරගන්න දෙයක් නැහැ සැඩපහරකට අහු වුණා වාගේ ඇති වෙලා තියෙන මේ ප්‍රබල සැඩපහර තමයි මේ මනසේ සැඩපහර. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. එයාට ඒකට කරන්න දෙයක් නැහැ. එයාට මේ මට බයින්නේ ඔය එතන උපදින සිතුවිලි වල ස්වභාවයෙන්දයි කියලා. අන්න අනාත්ම ලක්ෂණේ බලන්න ඕක නොදැනගෙන ඉන්න හින්දා, විද්‍යාව හින්දා, ඇත්ත දන්නේ නැති හින්දා අපි මොන්න තරම් දුකක් විඳිනවද කියලා. අනුන්ගේ වැරදි හින්දා කියලා මම කියන්නේ. තමන්ගේ නෙවෙයි අනුන්ගේ වැරදි හින්දා පින්නත් මේ මොන තරම් දුකක් විඳින්න සිද්ධ වෙලා තියෙනවද කියලා බලන්න. මොකද කියන්නේ? ඕක තේරුම් ගත්තද අනුන්ව අහෝසි. අහවලා මට බැන්නාය, අහවලා මට ගැහුවාය, අහවලා මට මෙහෙම කළාය කියලා එතකොට හොඳට තේරෙනවා gedara ඉන්න පිරිස් මේ මේ අය මේ මේ විදිහට හැසිරෙන්නේ ඒ ඒ අයගේ හිතවල නැගෙන සිතුවිලි නැගෙන ස්වභාවයේ තියෙන සිතුවිලි හිඳයි. නේද? පුංචි දරුවෙක්ගේ හිතේ ස්වභාවයේ නෑ හොඳ නරක කියලා දෙන්න පුළුවන් ගතිය. හරිද? අවුරුදු 5ක විතර ළමයෙක් අරගෙන අපි අර මේ ලොකු දේවල් කියලා දෙන්න යනවා. දස කුසල් කියන්නේ මේවා පුතේ. දස අකුසල් කියන්නේ මේවා. නේද? කිව්වට එයාගේ එහෙම ස්වභාවයක් තියෙනවා දේව තේරුම් ගන්න. අන්නේ එක එක්කෙනාගේ එක එක්කෙනාගේ මනසට ගෝචර වෙන දේවල් වගේ තියෙනවා. අන්නේ අතීත අත්දැකීම් අතීතයේ ඇති වෙලා නැති වෙලා ගිය සිතුවිලි ආන් ඒවා වගේ හින්දා තමයි මෙතන මේ මේ මේ සිතුවිලි ඇති වෙන්නේ ඒ අය තුල කියලා අපි හොඳින් තේරුම් ගන්න. ඉතින් ඒකට අනාත්ම සංඥාව පොඩ්ඩක් අහන්න ඕනේ. ඒ විදිහට අන්න එහෙම තේරුම් ගත්තාම පින්වත්නි මේ ලෝකයේ ලෝභ දේශ මොහ ඇති වෙන්නේ නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තෝරගන්නකොට ලෝභ දේශ මොහ ඇති වෙන්නේ ලෝභ දේශ මොහ නැති වෙනකොට ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යාචාර මුසාවාද පිසුනාවාද පරසාවාද සම්ප්‍රප්පලාප ඇති වෙන්නේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං මේ ඇති කල්හි මේ ඇති වේ මේ නැතිහ කල්හි මේ ඇති වෙන්නේ නැහැ මේ නැත්තම් මේක වෙන්නේ නැහැ කියන එක මම ඉතින් මේ අත්තන්ගෙන් පොඩි ප්‍රශ්න කීපයක් අහන්න හදන්නේ කාට හරි තරහෙන් කතා කරලා කියන්නේ ආන් මේ වෙලාවේ මට තරහ ගිහිල්ලා කවුරු හරි කියන්නේ ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ දන්නේ නැති හින්දායි උනේ කියලා එහෙම මතක් වෙනවද දන්නේ නේද මගේ තුල ඉපදුනා වූ අකුසලය ඉපදුනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ මන් දන්නේ නැති හින්දාය කියලා මතක් වෙනවද දන්නේ මොන පස්සේවත් මතක් වෙන්නේ නැහැ ඒ වෙලාවේ මතක් වෙනවා තියා පස්සේවත් මතක් වෙන්නේ නැහැ මේක දන්නේ නැති හින්දායි කියලා. එහෙම මතක් වෙන අය මේ ලෝකේ නැද්ද දන්නේ නැහැ. මේ ලෝකේ කොහෙවත් නැද්ද දන්නේ නැහැ. නෑ කිව්වොත් අපිට හරි හිතට හොඳයි. ඉතින් අපි වගේමනේ ඔක්කොම කියලා. හිතන් ඉන්නේ නෑම කියලාද? මොනෑ තරම් ඉන්නවා පින්නත් නේ අන්න ඒ தත්වෙට හිත ගන්න තමයි භාවනානුයෝගීව පැවිද්දන් විතරක් නෙවෙයි උපාසක උපාසිකාවන් පවා ඔච්චර උත්සාහයක් ගන්න තැන් තැන් වල දැකලා තියෙනවානේ දවස් 7ක් භාවනා කරන්න යනවා දවස් ඊට වැඩි ගාණක් භාවනා කරන්න යනවා අනිත්‍ය සංඥා පුරුදු කරනවා අනාත්ම සංඥා පුරුදු කරනවා අසුභ සංඥා පුරුදු කරනවා ආන්ගේ පුරුදු කරන්නේ මේ වගේ හැඟීමක් එන්න තමයි අනිත්‍ය සංඥා පුරුදු කරපු කෙනාට පින්වත්නි අන්න ඒ වගේ හැඟීමක් තමන්ගේ තුලින් නැగిලා එන ස්වභාවය තියෙනවා. ඒ වගේ හැඟීමක් තමන්ගේ තුලින් නැగిලා එනවා අනිත්‍ය සංඥාව පුරුදු කරපු කෙනෙකුට. හරි. ඒ කියන්නේ මේක මගේ අතින් මේ සිද්ධ වෙච්ච වැරද්ද ලෝකේ අනිත්‍ය ස්වභාවය දන්නේ නැති හින්දා කියලා ආන් ඒක අපේ තුල ඇති වෙන ඇතිවිය යුතු හෙට දවසේ අපි කතා කරන යෝනිසෝ මනසිකාරය ගැන යම් කිසි ආකාරයක කාරණා කිහිපයක් මේ අන්න ඒක අපි තුල ඇති වෙන යෝනිසෝ යෝනිසෝ මනසිකාරයයි. ඉතින් එවැනි මනසිකාරයක් ඇති කරගන්න අපි හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ මේ හේතුඵල ධම දකින්න. අනුන්ගේ යතින් අනුන්ගේ යතින් වැරද්දක් වෙනවා දකින්නකොට එතකොට. ආ තුවාලේ වගේ තැන් තමයි දැන් මතක් වෙන්නේ. අනුන්ගේ යතින් වැරද්දක් වෙනවා දකින්නකොට මතක් වෙනවා යා අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයට වැටහෙන්නේ නැහැ. වැටහෙන්නේ නැහැ කියලා. හ්ම් අන්න එහෙම වැටහෙනවා නම් පින්වත්නි, ඒ තැනත්තාගේ සිතෙන් නිබඳව නිරතුරු එක නැగిලා එන්න ඕනේ. ඉතින් කාගේවත් හිත ගැන නෙමෙයි බලන්නේ කාගේ හිත දිහාද? Tamange හිත උදේ ඉඳන් හැන්දෑ වෙනකම් මට අනිත්‍ය කොච්චර මෙනෙහි වුණාද? දුක්ඛ ලක්ෂණය කොච්චර මෙනෙහි වුණාද? අනාත්ම ලක්ෂණය කොච්චර මෙනෙහි වුණාද? දැන් උදේ ඉඳන් මං ජීවිතය ගත කරනකොට ඇයි මේ මේ චිත්ත સંතානයේ ආය මතක් කරනවා මං සිතුවිලි අදහස් උපදින්නේ අතීතයේ මට ඇතිවෙච්ච දැනුම් සම්භාරය අනුව තමයි. මම දන්න දේ අනුව තමයි. ඔන්න ඔය විදිහට ඒක දැනගෙන තමන්ගේ ජීවිතය තමන්ගේ සිත නිවැරදි තැනකට තල්ලු කරලා දාන්න ඕනේ. සිතේ හැසිරීම තේරුම් ගත්තහම අපිට මේ කුසලය අකුසලය කුසල මූලය අකුසල මූලය කියන එක තේරුම් ගන්න පුළුවන්. පින්නත් මේ යම්කිසි කෙනෙක් එක්ක අපි තරහෙන් ඉන්නවා කියලා. අන්න ඒ තරහෙන් දේශයෙන් ඉන්න දවස්වල එයා එයා මොනවා හරි කරොත් දේශය කියන එක මගේ හිතේ වැඩියෙන් වැඩියෙන් නැగిලා තියෙන වෙලාවල් වල එයාගේ අතින් මොනවා හරි දෙයක් සිද්ධ වුණොත් මට ඒ පිළිබඳ දැඩි තරහ ඇති වෙනවද නැද්ද නේද දැඩි තරහවල් ඇති වෙන්න පටන් ගන්නවා ඒ වගේම හොඳ කෙනෙක් ඉන්නකොට ඒ හොඳ කෙනා ඉදිරියේදී ඒ කියන්නේ එයා ගැන මට කරුණාවක් තියෙන ආදරයක් තියෙන කෙනෙක් අතින් වැරද්දක් සිද්ධ වුණොත් හොඳයි කියලා හිතන අවස්ථා මේකට කමක් නැහැ කියලා සමාව දෙන අවස්ථා තියෙනවා ඉතින් මේ මේ වගේ ඒ හැඟීම් නැවත නැවත නැగిලා එනකොට ඒවා වර්ධනය නොවෙන්නත් ඇති වෙලා තියෙන අකුසල හැඟීම් වර්ධනය නොවෙන්නත් තියෙන කුසල හැඟීම් වර්ධනය වෙන්නත් අවශ්‍ය කරන පණිවිඩේ අවශ්‍ය කරන කළ යුතු දේ කොහෙන්ද එන්න ඕන ඒක කරන්න නම් තමන්ගේ මානසිකාරේ ඒක නැగిලා එන්න ඕන හැම වෙලේම ඒක නැగిලා එන්න ඕන අන්න ඒක නැగిලා එන්න නම් ඒ ගැන අපි දැනුවත් වෙලා තියෙන්න ඕන. කාගෙන්ද? කල්යාණ මිත්‍රයන්ගෙන්, ධර්ම ශ්‍රවණයෙන්, කල්යාණ මිත්‍රයන්ගෙන් මේ පිළිබඳ දැනුවත් වෙලා තියෙන්න ඕන. එතකොට අර මොනවා හරි ශාස්ත්‍රයක් පිළිබඳ අපි එක එක එක එක ඒවා දැනගෙන අපිට වෛද්‍ය ශාස්ත්‍රය, ඉංජිනේරු ශාස්ත්‍රය නැත්නම් වෙනත් බාහිර තියෙන පොඩි පොඩි දෙයක් වුණත් පොඩි වෘත්තියක් වුණත් පුරුදු වෙන්න ඕන කියලා කියනවා නේද? ඇයි ඒ පුරුදු වෙන්න ඕන කියන්නේ? අන්න අර විදිහට හිතෙන් නැగిලා යන විදිහට හදා ගන්න ඕන හින්දා. මෙන්න මේ පටිච්චසමුප්පන්න ස්වභාවය හැම නිමේෂයකම අපිට දැනෙන්න නම් අපි මේ අපිව හොඳට අපිව හොඳට පරීක්ෂා කරපුවාම අපිට මේක හැම ඒ කියන්නේ තමන්ගේ පැත්තට හිත යොමු කරගෙන තමන්ගේ සිතට කයට අරමුණු කරගෙන මේකේ ක්‍රියාකාරීත්වය තමන්ගේ තුලින් මම දැන් දින කීපයකට ඉස්සෙල්ලා කිව්වා වගේ ගින්දර ගැන වගේ ගින්දර ගැන දැනගත්ත එක භාවිතා කරලා ඒකින්ද මේක භාවිතා කරන්න පටන් ගන්න ඕනේ මේ මේ හිතේ වැඩපිළිවෙල මමම අත්දක දැක අත්දක දැක අත්දක දැක අත්දක දැක ධර්මයට සම්බන්ධ කර ගන්න ඕනේ. මම දැනගත්ත ධර්මයේ මේකට තමයි අනාත්ම ලක්ෂණය කියන්නේ මෙන්න මේකට තමයි අනිත්‍ය ලක්ෂණය කියන්නේ මේක තමයි අනාත්ම ලක්ෂණය කියන්නේ මේක තමයි අනිත්‍ය ලක්ෂණය කියන්නේ මේක තමයි මෝහ මෝහය කියන්නේ කිය කිය කිය කිය තමන්ගේ సంతానගත වැඩපිළිවෙල හැම වෙලෙම තමන්ම අඳුර ගන්න. ඒ අඳුර ගන්න අවශ්‍ය කරන සිත අපි දැන් කතා කරා බොහෝ දේවල් සීල, සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි ආදී වශයෙන්. ඒකේ හඳුනා ගන්න භාවිතා කරන, භාවිතා කළ යුතු ශක්තිමත් හිත සකස් කර ගැනීම මීට පෙර ආතු අපි බොහෝ වාරයක් සාකච්ඡා කරා. දැන් කරන්නේ හරියට මේ යමක් ගවේෂණය කරන ගවේෂකෙක් වාගේ මගේ පැත්තට හැරිලා මම මේ සිතුවිලි කොහොමද හැදෙන්නේ කියලා පරිස්සමෙන් ගවේෂණය කරනවා. හොඳට බලන මෙන්න මට අද ඊර්ෂ්‍යාව ආවා. මේක ආවේ මොකද? නේද? මේක ආවේ මෙන්න මේ ලෝභයේ හින්දා. මෙන්න මේ මේ කෙනා ගැන මට ඇති ඇතිවෙච්ච ලෝභයේ හින්දායි මේක ආවේ. ඒ ලෝභය ආවේ මොකද? ඒ ලෝභය ආවේ ඒ වස්තුව කෙරෙහි මට අනිත්‍ය ලක්ෂණය දන්නේ නැති හින්දා, දුක්ඛ ලක්ෂණය දන්නේ නැති හින්දා, අනාත්ම ලක්ෂණය දන්නේ නැති හින්දා. එහෙනම් මම මොකද කරන්න ඕනේ? ඉක්මනට බෙහෙත දෙන්න ඕන. කොතෙන්ටද? මුලටම. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තේරුම් ගන්න ඕනේ. ආන් ඒක නැවත නැවත ඒවා තේරුම් ගන්නකොට පින්නත් මේ ටික කාලයක්ම යද්දි ඔය විදිහට තේරුම් අරගෙන තේරුම් අරගෙන තේරුම් අරගෙන කටයුතු කරනකොට ටික කාලයකදීම මොකද වෙන්නේ හැම වෙලේම යමක් දැක්කහම අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න පටන් ගන්නවා රූපේ තියෙන අනිත්‍ය ලක්ෂණය වේදනා වේදනාවේ තියෙන අනිත්‍ය ලක්ෂණය සංඥා සංකාර විඥානයන්හි තියෙන අනිත්‍ය ස්ථිරව නැති ස්වභාවය තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා මේ సంతానගත වැඩපිළිවෙලේ තියෙන මහ වේගවත්ව සිද්ධ වෙන දේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ඇතුවමයි මේ පෘථග්ජන ලෝකේ මේ මනුස්ස ලෝකේ අපි මේ ජීවත් වෙන ලෝකේ යමක් බිහි වෙනවා නම් බිහි වෙන්නේ. යමක් බිහි වෙනවා කියනකොට අපේ ඊර්ෂියාව බිහි වෙන එකක්. ක්‍රෝධය හැදෙන එකක් අපේ තුල. වෛරය හැදෙන එකක්. ගිජුකම හැදෙන එකක්. එතකොට මේ හැදෙනේම ඔක්කොම හැදෙන්නේ මෙන්න මේක පිළිබඳ තියෙන නොදැනීම හින්දායි මේ අකුසල් ගොඩ නැගෙන්නේ ඔන්නෝගේ තියෙන නොදැනීම හින්දායි. පැහැදිලිද? දැන් ඉතින් මම මගේ සිත දිහා බලාගෙන ටික කාලයකින් ඕක පුරුදු කරගන්න ඕනද නැද්ද? අපිට නම් බෑ අපිට නම් බෑ අපිට නම් බෑ කියලා ඉන්නේ නැතුව ටික කාලෙකින්ම එවැනි එවැනි මානසික තත්ත්වයක් එන විදිහට පුරුදු කරගන්න ඕනේ. පුරුදු කරගන්න ඕනේ. මේ මේ තමයි මේ අහවල් අහවල් අයගේ අත්නෝමතික ක්‍රියාකාරකම් මේ තැනත්තර කරන්න දෙයක් ඇත්තේ නෑ. මේ තැනතර කරන්න දෙයක් ඇත්තේ නැහැ කියලා මොකක් හරි වැරද්දක් වුණාම අපි ඒ පිළිබඳව ඉතාමත්ම ගවේෂණශීලීව මේක කොහොමද උනේ කොහොමද උනේ කොහොමද උනේ කියලා හොයන්න ඕනේ. ඒ හොයනකොට අපිට ඒකේ තියෙන සැබෑ ලක්ෂණ තෝරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ සැබෑ ලක්ෂණ තෝරගත්තොත් පැහැදිලිවම අපිට අපේ ජීවිතය පිළිබඳව ඇතිවෙන හැඟීම වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ සඳහා අපි ඒකාග්‍ර කරගත්ත හිත මේ චිත්ත පරම්පරාවට දැන් යොදවන්න පටන් ගන්න ඕනේ. කොහොමද ඒකාග්‍ර කරගත්තේ? හොඳට සිල් රැක්කා. නේද? දැන් මම හිතන්නේ අද 90 ගාණක්. දින 90 ගාණක් කියන්නේ මාස 3ක් විතර දැන් අපි බණහනද? නේද? ඔව්. දැන් මාස 3ක් විතර බණහනවා දැන්. ඉතින් මේ සතර කමටහන එහෙම දැන් වඩලා ඇතිනේ. නේද? මෛත්‍රිය වර්ධනය කරලා ඇති, අසුබය වර්ධනය කරලා ඇති. එහෙම දන්නේ නැහැ. පාසල් යන කාලේ ගණන් ටික හදාන් ආවද කියලා අහපුවම වගේ තමයි. නේද? පාසල් යන කාලේ ගණන් ටික හදාගෙන ආවේ කියලා අහපුවම අපි මොකද කරේ? හැදුවා වගේ පේන්න මොකද කරේ? සමහර අය අහයි කියලා බලන්න බිම බලාගෙන ඉන්නවා. නේද? බිම් බලාගෙන හිටියොත් අහනවා කියලා දැනගත්තාම මොකද කරන්නේ? මතකද කරපු දේ? මොකද කරේ? හොඳට නිකන් හදලා මේ දැන් දැන් දැන් කියන් දැන් නිකන් මේකට ඉදිරිපත් වෙන්න පුළුවන් වගේ හොඳට ගුරුවරයා දිහා අද්දක ලොක් කරගෙන බලාගෙන ඉන්නවා. ඒතර ගුරුවරයා දන්නවා මෙයා හදලා තමයි. <laughs> අහන්නේම නැහැ. ටික දවසකින්ම ගුරුවරයා දැනගන්නවා මෙහෙම ඉන්නෙත් මෙහෙම ඉන්නේ හොරු තමයි කියලා. ඒ වගේ අපි දැන් මේ වයින් ප්‍රයෝජනය ගන්න උපරිම උත්සාහයක් ගන්න. උපරිම උත්සාහයක් ගන්න ඕනේ අරගෙන මගේ මේ සිතුවිලි પરම්පරාව දෙස අවධානයෙන් ඒක දිහා ඒක භාවිතා කරගන්න ඒක දිහා බලාගෙන තේරුම් ගන්න පුළුවන් තත්ත්වයට මගේ සිත සකස් කරගන්න ඕනේ. ඒක සකස් කරගන්න මට බැරි මොකද මේක එහෙම එහෙම හැම වෙලේම දුවන හින්දා. ඉතින් කවදාකවත් අපිට මේ තමන්ව තේරුම් ගන්න පුළුවන්කමක් නැති වෙයි එහෙමනොත් එහෙම. තමන්ව තේරුම් ගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ එහෙමනොත් එහෙම. ඉතින් එතකොට හැමදාම මුලාවේ ඉන්නේ භාගයක් දන්නේ නැතුව. හරි මේකේ තියෙන ඇත්තත්වය දන්නේ නැති ඇත්තෝ මේ ශරීර පිළිබඳව ලොකු මුලාවක් ඉන්නවා. විශාල මුලාවක් ඉන්නවා. මේ එක එක්කෙනා එක එක්කෙනා එක එක්කෙනා ගැන ඇත්ත සත්‍ය දන්නේ නැතුව. ඉතින් ඒ කටට හරියට කරදරකාරී සිතුවිලි ඇති වෙනවා. ඉතින් ඒකින්ද මේ කුසලය අකුසලය කියන එක අපි හිතන තරම්ම මේ අපි හිතන තරම්ම සරල දෙයක් නෙවෙයි. අනාගාමී පුද්ගලයා තුල අකුසල් තියනවද නැද්ද? අකුසල් හැදෙනවද නැද්ද? හැදෙනවා. ඊතාසියුම් අකුසලයන් තියෙනවා. සකදාගාමී පුද්ගලයා ළඟද අනාගාමී පුද්ගලයා ළඟද අකුසල් වැඩි? සකදාගාමී කෙනා ළඟ වැඩි. සෝවාන් පුද්ගලයා තුල ඊට වඩා වැඩි. එතකොට අන්න එහෙම එක එක එක එක පුද්ගල సంతානවල ආයේ ඒ අකුසලයේ උපදින්නේ නැති විදිහට සකස් වුණේ ප්‍රඥාවෙන් දැකපු හින්දා. ප්‍රඥාවෙන් යමක් දැක්කනම් ආයේ ඒ අකුසලයේ එතන සකස් වෙන්නේ සකස් වෙන්නේ නැති ස්වභාවයකටමපත් වෙනවා. හරිද? අපේ సంతාන තුල ඒ අකුසල ධර්මයේ නැවත සකස් වෙන්නේ නැති ස්වභාවයකටමපත් වෙනවා. ප්‍රඥාවෙන් ඒ ඒක ඒකේ තියෙන ඇත්ත తত্ত্বයම දැනගත්තා නම් මොකක්ද ඇත්ත తত্ত্বය? අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ කියලා මම ඉස්සෙල්ලා මතක් කරා. ඉතින් අන්න ඒ ඒ තමයි ඒ ප්‍රඥාව නැති වෙනකොට සමහර වැඩක් නැති දේවල් පිළිබඳව අවිද්‍යා සහගතව අපිට සතුට උපදිනවා. ඒවා එක්ක අපි ඇලී ගලී වාසය කරනවා එක එක උපකරණත් එක්ක දැක්කහම සතුට උපදින්නේ ඒ උපකරණය පිළිබඳ තියෙන ඇත්ත తত্ত্বය ඒ පුද්ගලයා තුළ තියෙන ඇත්ත తত্ত্বය දන්නේ නැති හින්දායි දැක්කහම එහෙම සතුටක් උපදින්නේ ඒක දැනගත්තා නම් දැනගත්ත ගමන් අර සතුට උපදින ස්වභාවයම නැතිලා යනවා. හරියට නිකන් මං කෙනෙක් ගැන සත්පුරුෂයෙක් කියලා හිතාගෙන ඉන්නවා. ඊටාම අසත්පුරුෂයෙක් ගැන ලෝක සම්මතයේ නොයේකුත් වැරදි වැඩ කරලා අසත්පුරුෂවම හැසිරීමක් තියෙන කෙනෙක් ගැන මම මේ එකක්වත් දන්නේ නැහැ අසත්පුරුෂකම් ගැන. එතකොට මම හිතාගෙන ඉන්නවා එයා සත්පුරුෂයෙක් කියලා. දැන් මම සතුටෙන්ද නැද්ද ඉන්නේ? දැන් මං ඉන්නේ සතුටෙන්. එතකොට කවුරු හරි කියනවා අසත්පුරුෂයෙක් කියලා මං ගණන් ගන්නවත් නැහැ. නේද? නමුත් ටික දවසක් ඉන්නකොට ටික දවසක් ඒ ඒ අයත් එක්කම ඉන්නකොට ඕන්න අපි දැනගන්නවා ඇත්ත තමයි අර කට්ටිය කිව්වේ මෙයා තරම් අසත්පුරුෂයෙක් තවත් තවත් නැහැ කියලා. අන්න ඒ දැනගත්තාම අර සතුටට මොකද වෙන්නේ? නේද? එතකොට අපි කියනවා මම මෙච්චර කල් රැවටිලා හිටියා කියලා. රැවටිලා ඉන්න කාලේ යම් සතුටක් ලැබුවාද අන්න ඒ සතුට පින්නත්නි රැවටීම නැති වෙනකොට නැති වෙනවද නැතුව යනවමද නැද්ද? නේද? කාර්යයේ සතුටවල් ඇති වෙනවා. හරිද? නොයේකුත් ආකාරයේ සතුටවල් ඇති වෙනවා. අන්න ඒ සතුට ඇති වෙන්නේ පංච උපාදානස්කන්ධය ගැන දන්නේ නැති හින්දා. හරිද? මොහේ හින්දා. එහෙනම් අන්න ඒක තේරුම් ගත්ත අය මොකද කරන්නේ? මේක මත්තේ නැහින්නේ නෑ. ක්‍රමානුකූලව ඇත්ත වටහා දෙනවා මහ වේගෙන්. කාටද? තමන්ගෙම සිතට. සිතට ඇත්ත වටහලා දෙනකොට මොකද වෙන්නේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තේරෙනවා. තේරෙනකොට ලෝභ දේශ මොහ නැති වෙනවා. එතකොට ප්‍රාණඝාත ආදී අකුසලයන් සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒ විදිහට මේක තුල අපි ගැඹුරු බැල්මක් මේක තිබ්බොත් මේක වෙනවා මේක තිබ්බොත් මේක වෙන්නේ මේක තිබ්බොත් මේක වෙනවා මේක තිබ්බොත් මේක වෙන්නේ නැහැ හැම එකක් පිළිබඳම හේතු හොයපුව අපිට අපේ සිත පිළිබඳවත් අන්න අර පටිච්චසමුප්පන්න ස්වභාවය ඒකට යොදවගෙන බලන්න ඕනේ මේක හින්දා මේක වෙනවා මේක හින්දා මේක වෙනවා මේක නැත්තම් මේක වෙන්නේ නැහැ කියලා අපේ සිතුවිලි පරීක්ෂා කරලා මේ වගේ සිතුවිලි ඇති වෙන්න හේතුනේ මේවායි කියලා හැම වෙලෙම සිහියෙන් ඉන්න ඕනේ. හැම වෙලෙම සිහියෙන් කටයුතු කරොත් යම් කිසි කෙනෙක් ඒ දැනත්තාට කෙලෙස් උපදින්නේ නැතුව යනවා. ඉතින් ඒකින්ද යමෙක් අකුසලයේ දනීද, කුසලයේ දනීද, අකුසල මූලයේ දනීද, කුසල මූලයේ දනීද කියලා කිව්වේ මේ වචනෙන් දැනගන්නවට නෙවෙයි. හරිද? අකුසලයේ කියවම සියුම්, ඊටාම සියුම් අකුසල තියෙනවා. ඒව පවා දැනගන්න ඕනේ. ඒ සියල්ල දැනගෙන කටයුතු කිරීමෙන් අපිට අපේ චිත්තසංතානයේ වැරදි අදහස් උපදින එක නවත්ත ගන්න පුළුවන්කම තියෙනවා. ඒ ඒ වැරදි දෘෂ්ටි තියෙනකොට උපදිනා වූ සිතුවිලි ආය උපදින්නෙම නැති උපදින්නෙම නැති තත්ත්වයටපත් වෙනවා දෘෂ්ටි ඍජු වෙනකොට. දැන් තියෙන ලොකු ප්‍රශ්න ගොඩක්. දැන් තියෙන ලොකු ප්‍රශ්න ගොඩක්. ඒවා ඔක්කොම මොකද වෙන්නේ? නිෂ්ඵල දේවල් බවට පත් වෙනවා. ඉතින් උතුම්ම සැනසීමක් ඇති කරගන්න පුළුවන්කමක් තියෙන මේ උතුම් ධර්මයෙන් මමත් විශාල යහපතක් සිද්ධ කරගන්නවා. මමත් මේ ජීවිතයේදීම උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ශක්තියන් අනුමෝදන් කරගන්නවා කියලා සාදු කියලා අනුමෝදන් කරගමු. හැමදෙනාම මේ උතුම් ධර්ම දානයමයි පුණ්‍ය කර්ම සිද්ධ කිරීමෙන් ජනිතුනා වූ සියලුම පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා තව බොහෝ කාලයක් මෙවැනි කටයුතු කරගෙන යන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්ය ලැබේවා අවසාන වශයෙන් උතුම් නිවනින් සැනසෙන්න මේ පින්වත් අයට මේ ධර්ම දානමය පුණ්‍ය කර්මයේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං තිරං රක්කං තු දේශනං තිරං රක්කං තුමන් පරන්ති